තයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට එහෙම නැත්නම් පොදු කමඨහං සුද්ධ කිරීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න විශේෂවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඉල්ලා සිටිමු ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 26ක් තියෙනවා ඒකෙන් 20ක් ඉදිරිපත් කරන ඉතුරු 6 හිත ඉදිරිපත් කරන්න තියෙනවා තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. මේ මගේ පළමුවෙනි කමඨහන් වාර්තාවයි. මින් පෙරද මම කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ගියද එය නොහැකි වූයේ මා පරියන්කය හා සක්මණින් නැගී සිටිය පසුව කිසිවක් මා මතකයේ නොරැඳෙන බැවිනි. ස්වාමින් වහන්ස මා මතකයේ රැඳෙන පරිදි මෙසේ සිදුවේ. මා පරියන්කයට වාඩි වූ පසු නිකම්ම මා සිට ඉරියව්වට යයි. ඉරියව්ව තුල ඇති හිස් අවකාශයේ වේදනා, කම්පන, ගැස්සීම්, සිතුවිලි ආදී දේවල් ඇතිවේ. මම ඔහි බලා සිටිමි. සිතුවිලි මොනවාද කියන්න උතේරේ. ඒ කිසිවක් වෙන් කිරීමට නොයන අතර මේ මේ බව පමණක් දකිමි. ඒවා තිබී නැති වී යන දේශ බලා සිටිමි. සමහර වෙලාවට ඒවා යටින් වැඩ කරන්නේ කුමක්ද යන්න පෙනී. වේදනාව තුල ඇති දේශය දේශයේ එන විට වෙනස් වන ධාතු ගුණ ආදිය පෙනී වරහන් ඇතුලේ ඇඟ තදවීම රත්වීම ආදිය සක්මන gediya පිටින් ඇවිදින්නා ලෙස දැනි එය වෙන්කර දැකිය නොහැකිය පරියංකේමින් මේ තුලද වේදනාව තදවීම ආදිය පෙනී ගරු ස්වාමින් වහන්සේ මට දැනෙන ලෙස මීරියව දෙක තුලම ඇතුලින් සිදුවන්නේ එකම දෙයක් වෙනස නම් පරයන්කේ එක තැන සිටීමත් සක්මන ගමන් කිරීමත් වේ. සාමාන්‍ය වැඩවලදීද ඉරියව්ව පෙනේ. වඩන් ඇතුළ පිට කෙනෙක් මා දෙස බලා සිටින්නාසේ. 100%ක් ඉරියව්ව තුල නොසිටියත් 80ක් පමණ සතිය ඉරියව්ව තුල පිහිටයි. සමහර වේලාවට සතිය තියෙන අතර සතිය නැති වේලාවල්ද තිබේ. සතිය නැති බව මා දකින්නේ සතිය තිබීමට සාපේක්ෂවයි. ගරු ස්වාමින් වහන්සේ සුදුසු උපදේශක් ලබා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔව් මේ විදිහට දිගට කරගෙන යන්න බලන්න. ඒ සාමූහික කමටහන් තියෙන නිසා වාර්තා කළ යුතුයම නැහැ. බුරුම ඉන්නකොට නම් දවස් එක දවස් දෙකකට දරයක් එනවා අනිවාර්යයෙන් වාර්තා කරන්න. ඉතින් ඒකට මේ වගේ කෙනෙකුට වාර්තා කරන්න දෙයක් නැති කෙනෙකුට ප්‍රශ්නයක් දෙනවා. දැන් මෙහි ඉන්නකොට එහෙම ප්‍රශ්නයක් නැත්තේ නෑ. අවශ්‍ය නම් විතරක් ප්‍රශ්නක් තියෙනවා නම් වාර්තා කරන්න නැත්නම් වාර්තා කරන්න හිතෙනවා නම් වාර්තා කරන්න නැත්නම් අපිට පුළුවන් අනිකට්ටිය ගැන වාර්තා අහලා ඒකෙන් තමන්ට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදියට හොඳයි. මේක හම්බ වෙච්ච වෙලාවේ ගමන කරගන්න කියලා කියනවා. බාධාවක් නැතුව කරන්න පුළුවන් වෙලාවේ පුළුවන් තරම් කාලයක් මේ විවේකයේ බුද්ධ විදින්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය පැවැත්වීමට ආධුනිකයෙක් වන මම මාස 3ක පමණ සිට දිනපතා පැයක් හෝ දෙකක් පරියන්කේ හා සක්මනේ ඉඳලාද විටක ඉදිරිදා කටයුතු වලදී සතිය පුහුණු කරමි. මේ වැඩසටහනම සහ වැඩසටහනට සහභාගී වූ මුල් දවසේ සිටම පහළ මාලයෙන් ඇසෙන ශබ්ද නිසා සිත විසිරීමටපත් වූ අතර නිවසේදී මෙන් සතිය අඛණ්ඩව පැවැත්වීමට නොහැකි විය. එමෙන්ම දෙවැනි දවස වන විට එය ඊතා නොරිස්සුන් සහගත තත්වයකටපත් විය. ඊයේ සවස ධර්මදේශනාවෙන් පසුව සවස සක්මන සඳහා බුදුගේ අසලට ගියෙමි. ඉහි යන විට පිරිසක් බුදුන් වඳිමින් සිටි අතර වහා මගේ සිතේ නොරිස්සුමක් හටගති. එහෙත් ඔබ වහන්සේ දේශනා කළ පරිදි සබ්දය පැවතුනත් මට දෙපයට සතිය පැවැත්විය හැකිදයි පරීක්ෂා කළෙමි. වරින් වර සිත විසිරී ගියද ඒ ගැන නොසිතා পায়ට සිත ගෙනාවෙමි. ටික වේලාවකින් નિરાයාසයෙන්ම පසුබිමේ ශබ්ද සහිතවත් දෙපයට සතිය පවතින බව දැනගතිමි. අද උදෑසන ශාලාවේ කළ පරයන්කේදීද එලෙසම ශබ්ද අතරතුර සතිය නැවත නැවතත් මූල කර්මස්ථානය වන ආනාපාන සතියට ගෙනාවෙමි. එහිදී නිවසේදී මෙන් බොහෝ වේලාවක් ඊතා තුනී වූ ආනාපාන සතියට සිහිය පැවැත්විය හැකි බව දැකගතිමි. බාධකය ගැන කමඨහන් වාස්තාවට ලියා දැන්වී යුතුයයි ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කළ නිසා මේ ඔබ වහන්සේට ලියා දන්වමි. ඔබ වහන්සේට නිවන පරිපූර්ණ කිරීමට කළ යුතු යමක් තවත් ඉතිරි වැටොත් එය මේ අත්භවයේදීම පරිපූර්ණය කිරීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මේකේදී සද්ද කිව්වහම කෙලින්ම මිනිස්සයා හදන සද්ද වලට විතරයි වෛරය හටගන්නේ. ඒක හරි පුදුමාකාර දෙයක්. මේ සත්තු සද්ද කරාට ගංගාවක් ගැලුවාට දිය ඇල්ලක් වැටුණාට කෝච්චියක් ගියාට කද්දාකත් තරහ යන්නේ. ඒ තරම්ම මානව දයාව. ඉතින් ඒක මම දැනගත්ත ඉස්සෙල්ලා බටහිර අයගේ මිනිස්සෙගේ කටහඬ විතර නුරුස්නාදයක් ඇත්තෙම නෑ. වෙන ඕනම දෙයක් කියලා ගන්න පුළුවන්. ඒක ඉතින් අපිටත් දැන් බෝ වෙගෙන එනවා. ඒ තරම්ම කරුණාව දයාව. මේක තේරුම් ගන්න එපා මැරෙන්න ඉස්සෙල්ලා. මොන දෙයක් ඉවසන්න පුළුවන් හැබැයි මේ මිනිස්සුන්ගේ කටහඬ විතරයි ඉවසන්න බෑ. මිනිස්සු කරන සද්ද ඉවසන්න බෑ. ඒක මහා පුදුමාකාර දෙයක්. මේ අනික් කෙන ඕන දෙයක් ඉවසන්න පුළුවන්. ඉවසන එක කරන දෙයක් නෑ. ඔය මේ පටන් ගන්න කාලේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ධම්මා සාංශේ භාවනා කරන දවයි ඒ ආසෙන් මැනිටලා කියලා ලොකු සාංශ කිව්වලු සාංශ මේ ගමේ ලවුඩ් ස්පීකර් එකක් දාලා දෙන මොන විදිහකට භාවනා කරන්න බෑ කියලා. ඒ ලොකු සාංශේ හැරෙමිට යනකොට යක් අපි දෙන්න ගිහිල්ලා කියමු මේ මිනිස්සුන්ට දැන් මෙතන භාවනා කරනවා අතන සද්ද කරනවා කියලා. දැන් ලොකු සංස ඉස්සෙල්ල යන ගමන් ප්ලේන් එකක් ගියාලු. එන්න සද්දෙලු. ඒතවලු මේ නම දැන් මේ ප්ලේන් එකේ සද්ද නිසා භාවනා කරන්න බෑ කිව්වොත් මට උඩ යන්න සිද්ධ වෙනව නේද කියලා හැව. පිස්සු ගෙලින් නැතුව කියලා භාවනා කරන්න කිව්වා. ඒ නිසා මේකවත් මේ වගේ පිම්මක්වත් පෙන්න ගන්න පුළුවන් නම් සතුට වෙනවා අපි යන ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. ඊයේ දිනේ පොදු කමඨහන් සුද්ධ කිරීමේදී අපේක්ෂාවකින් තොරව සතිය පැවැත්විය යුතු බව ඔබ වහන්සේ විසින් කීපවරක්ම දේශනා කරන ලදී. එහෙත් මා මේ සතිය පවත්වන්නේ නිවන් අරමුණු කරගෙන යන අපේක්ෂාව සෑම විටකම මසිතෙහි නැගේ. එසේ අපේක්ෂා නොකළ යුතුය කියා සිතන විට එසේනම් මා මෙතරම් කැපකිරීමක් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ ඇයි යනුවෙන් සිතේ පැනයක් ඇතිවේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඔය නිවනට නම තමයි මේ ශූන්‍යතාවේ ඉතින් ප්‍රාර්ථනා කරනවා හිස් බවක්. ඒ කියන්නේ ප්‍රාර්ථනා නොකරනවා කියන එක තමයි කියන්නේ. නිසා නිවන ප්‍රාර්ථනා කරන්න ප්‍රශ්නයක් නැහැ. නිවන කියන්නේ ශූන්‍ය දෙයක්, අනිමිත්තක්, අපනිතක් ශූන්‍යයක්. ඒක ප්‍රාර්ථනා කරන භාවනා කරා. නමුත් ඒක නිකන් අර බබා අnder බබාට සූපුවක් මිසක් ආ. ඒ නිවනේ කියලා කිංචනයක් නැහැ. ඒ කියන්නේ අකිංචනයක්. ඒ නිසා අකිංචනේ ප්‍රාර්ථනා කරත් එකයි, කිංචනයක් ප්‍රාර්ථනා නොකරත් එකයි. ඒ නිසා මේක හිතට වද්දලා දෙන්න හිත උනන්දු වෙන්නේ නැහැ මොනවාක්වත් දෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මොටිවේෂනල් තියරි කියලා මොටිවේට් කරන්න ඕනේ. ඉතින් මොටිවේට් දෙන නිවන කියලා දෙනවා. නමුත් ගිහලා බලනකොට හම්බෙන දෙයක් නැහැ. අන්නේ බව හිතට වද්දලා දීලා උනන්දුයෙන් මේ අපේක්ෂාවෙන් උපේක්ෂාවෙන් අපේක්ෂා කරන්න හිස් දෙයක් උපේක්ෂා කරන්න දෙයක් වලක් නැහැ කියන අදහසින් ඉදිරියට යන එකයි ඒක තමයි මේ වෙලාව හැටියට දෙන්න තියෙන උත්තරය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ කලක සිට ආනාපාන සතියේ වඩන මාහත ආනාපානයේ සංසිඳී ගිය විට දැනෙන ශාන්ත ස්වභාවය ප්‍රනීතය. නමුත් ඇතැම් විට ඇතිවන පාළුව සිතුවිලි ආදියට පවා පෙර සිටම ඇලීම් ගැටීම් නැතිව සිටිය හැකිව පැවතුණි. නමුත් පෙර දින අවසාන රාත්‍රී පරයන්කේදී තරමක් එම ඇලීම් ගැටීම් නැතිව සිටීමේ සතුට කවරදාවත් නොවිත් නොවින් දෙමි. එය ඊටාම निराமிසය. එහි පවා ඇලීමට දෙයක් නැමැති බව වැටහිනි. සියල්ලම මගේ පාලනයෙන් තොර බවත් සියල්ලම ඇති වී බොඳ වී සලකුණු කුදුනත බා අතුරුදහන් වන බවත් වැටහුණි. නමුත් දුකක් නොමැත. දුක් වීමට දෙයක් නැමැති බවද වැටහුනිමි. වැටහීමට තරම් දෙයක්ද නැමැති බව දුටු වෙමි. වැටහිගේ දෙයද නතරවන කෙනෙක් නැමැති බවත් කිසිදු වටිනාකමක් මෙහි නොමැති බවත් පළමු වරට ඉතා තදින් අද්විතිනි. ඒ පිළිබඳව පැවසීමට වචන නොමෙත සියල්ලම යම් පටිපාටියකට සිදු වූක් වද නැමත බලන විට එම පටිපාටියද සොයාගත නොහැක කුමක්වත් ඇල්ලිය නොහැකි බවත් සියල්ල නෙළුම්පතට වැටි ජලයෙන් උරාගෙන යන යනු දුතු වෙමි මේ ඊටාම සහනදායි තත්වයේකි මන්ද කිසිදු ආතතියක් පිළීමක් මෙහි නැත බලා සිටීමක් පමණක් ඇත. නමුත් අවසානයේ බලා සිටීමටද දෙයක් කෙනෙක් නැමැති බවක් සිදුවීම් පෙළක් පමණක් ගමන් ගන්නා බවක් දුටුවෙමි. ගැටීමට හෝ ඇලීමට කිසිවක් නැමැති බවක් ගැටුණත් ඇලුණත් අවසානයේ ඇත්තේ ශූන්‍ය බවක් බවක් පමණක් සිටුවෙමි. අවසානයේ ඉතිරිවන්නක් නොමැති බවත් දුටුවා දැනුණා හැඟුණා පමණක් බවක් දුටුවෙමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම ඊට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. අර ඉස්සලා ලියපෙන්නාට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න. බලනවා පේන දෙයක් නැහැ. ඒ නිසා බලනවද නැද්ද කියන්නත් බෑ. ඒ නිසා එවැනි දෙයකටද ඉස්සලා ලියන එක නිවන කියන්නේ ඊට වඩා වෙනස් දෙයකට. ඒකයි ඔය තමයි තියෙන ප්‍රශ්නේ. නිවන කියන්නේ අල්ලන්න පුළුවන්, gedara ගෙනියන්න පුළුවන්, සාක්කුවේ දාගන්න පුළුවන්, ඉනේ ගැට ගහ ගන්න පුළුවන් දෙයක් කියලා හිතන වෙන්නේ නැති ඉන්නව ඇත්තේ. නමුත් යනකොට යනකොට පේන තියෙන නිවන පැතුවට නිවන කියන්නේ දෙයක් නෙවෙයි. කියන්නේ අකිංචන කියලා කියන්නේ. අනාදා අකිංචනං ආනාදාන නිබ්බාණං පරමං සුඛං. අල්ලන්නත් බෑ. ඒ නිසා එවැනි දෙයකට අපේක්ෂාවක් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ අපේක්ෂාව ඉෂ්ට වෙනකොට ඔය වගේ දෙයක් තමයි පේන්නේ. එතකොට එන මානසික තත්ත්වෙට කියන්නේ උපේක්ෂාව කියලා. විඤ්ඤාණ උපේක්ෂාවෙන් ටිකට ඕක බහුලීගත කරන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක ආනාපාන සති භාවනාවට වාඩි වන්නේම වචී සංකාර සංසිඳවමිනි. කාය සංකාරද ටික වේලාවකින් සංසිඳී යයි. බොහෝ දිනෙකට මාද ඇතුළුව ගැටළුව චිත්ත සංකාර සිතේ පාලනයට නතුවන්නේ අඩුවෙන් නිසා ඒ සංසිඳවන ආකාරයයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදේශ පතන්නේ ගෞරවේනි. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ඔය විදිහට චිත්ත සංකාර නැති වෙන්න පතන එක චිත්ත සංකාරයක්. ඉතින් ඒක කරන්න හදන්න හදන්න වැඩි වෙනවා. ඒ නිසා චිත්ත සංකාර වලට එන්න දෙන්න. ඉඳලා බලාගෙන ඉන්න. ඒක නිකන් නැති කරන්නයි දඟලන්නේ කියලා හිතන එක චේතනාවක්. ඒක චිත්ත සංකාරය. ඒ නිසා ඒකත් එක්ක හැප්පිලා මොනවක්වත් කරන්න බෑ. කාය සංකාර වලට කරපු දෙමයි, වචී සංකාර වලට කරපු දෙමයි හේම වියකිලා යන්න එකයි කරන්න තියෙන්නේ. ඒක තටමන තාක්කල් අවුලක් ඇති ඒක මේ ගිය ක්‍රමයටම භාවනා කරන යනකොට ගෙවන් වෙන දෙයක් ගෙවෙන දෙයක් බව දැනගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පසුගිය දින පස්වරුෙහි කමඨහන් සාකච්ඡාවෙන් පසුව මූල කර්මස්ථානයේ මුල මැද අග සතියෙන් සක්මනේහි යෙදුණෙමි. පියවර 30ක් පමණ සක්මන් කිරීමේදී හෘද ස්පන්දනය වේගවත් වී පපුව එම පසුව එම හෘද ස්පන්දනය ක්‍රමක්‍රමයෙන් නැති වී යනවා මට දැනින. ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමයෙන් දැනී නොදැනී ගොස් සමාධිගත වීමි. එම සමාධියේම මා පරයන්කයට පැමිණියෙමි. පරයන්කේදී දැනී නොදැනී යන හුස්ම රැල්ල දෙස බලා සිටියේදී මහා වනාන්තරයක්සේ දිස්වන්නට වූ අතර එම වනාන්තරයට සඳේලිය වැටීමෙන් දීප්තිමත්ව තිබෙන්නාසේ පෙනෙන්නට විය. ටික වේලාවක් එසේ බලා සිටියේදී නිල්හස් තලයේ ඉතා පැහැදිලිව දැర్శණය වන්නට විය. ඊටාම ප්‍රියකරිය මෙසේ සිටිද්දී මාගේ දෙපා තදින් වේදනාගෙන දෙන්නට විය. බොහෝසේ වේදනාගෙන දුන්හේ එම වේදනා දෙන ස්ථානයට වේදනාවයි වේදනාවයි කියා සිත මිනිහි කළෙමි. ශ්‍රණේකින් එම වේදනා සංසිඳින මෙසේ සිටින විට මගේ හිස් මුදුනේ චංචල කම්පන ගති ඇති විය. හිස් මුදුන තදින්ම චංචල විය. ශරීරයේ සෙමින් පැද්දෙමින් තිබෙනා තිබෙන ටික වේලාවකින් ගති නැති විය. මෙසේ තිබියදී මගේ ගත හා සිත බොහෝ සෙයින් සැහැල්ලු විය. වෙනදා නොදැනෙන සැහැල්ලුවක් මෙදි නැති විය. මා ඊටමත් ප්‍රීතියටපත් වූ යෙමි. මෙසේ තවත් මා සිටීමේදී ඉදිරිය තද කළුවරක් දක්නට ලැබින. එය දිගටම එසේම පැවතින. මූණේ හා කන්වල කුහුබිදු වන්නක් මෙන් තදින් දැනුනි. කීපවරක්ම මා මුහුණ පිස දැමීමි. එහෙත් ඒ වරින් වර සිදුවිය. එකට වැඩි තිබූ මගේ අතැඟිලි එකට බැඳී තිබූ මගේ අතඟිලි දෙපසට වැටී තිබුණු දුටුවෙමි. ශබ්දයක් ඇසී සමාධියෙන් මිදුණු පසුවය. වේලාව බලද්දී ඔරලෝසුවේ හතර පසුවී විනාඩි 15ක් සටහන්ව තිබින. මා පරයන්කයට වාඩි වී පස්වරු 2:15ටය. පැය දෙකක් පරයන්කේ සිටිය සිටි ඇති බව මාහට දැනිනි. මා මෙසේ අද සටහන් කළේ මාහට අද සක්මනේදී හා පරයන්කේදී අත්විඳි දෙයයි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා තව තවත් අපට කමඨහන් දෙන්නට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. වරිම වර මේ වගේ අර හිත මනාප විදිහට ෘචි දේවල් සිද්ධ වෙනකොට ලොකු අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් එනවා. නමුත් ඉතින් අනිත් දවසේ අපේක්ෂා කරුවොත් නොලැබුණොත් පශ්චාත්තාපයක් වෙන්න පුළුවන්. නමුත් මේ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය තියාගෙන හැමදාම මේක හම්බ වෙන්නේ නැහැ. නමුත් නිතිපතා භාවනා කිරීමේ මේ වැඩේට අනුග්‍රහ කරන්න ඕනේ. කරගෙන කරනකොට වරින් වර වරින් වර ඔයගේ සාර්ථක පරියන්ක ලැබෙනවා. මුත් අසාර්ථක උණයි කියලා පරියන්ක නොකර ඉන්න එපා, සක්මන් නොකර ඉන්න එපා. නිතිපතා භාවනාවට මේක අතිරේක ලාභයක් කරගන්න කියලා අපි යනවා ඉස්සරහට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේට ආදුනිකයෙක් මිහියා පළමු දිනේදී මම ආනාපාන සති භාවනාව වැඩුවද මාහට හුස්ම රැල්ල තරම් දැනුනේ නැත. නමුදු දෙවන තුන්වන දිනවලදී බොහෝසේ සතියෙන්ම සිටය වැදුවෙමි. සතිය පිට ගිය තැනද නැතිවා නොවේ. ගරු ස්වාමින් වහන්සේ මම නිවසේදී වැඩිවේ බුද්ධානුස්සති භාවනා හා මෛත්‍රී භාවනාවයි. ඒ අවස්ථාවලදී මගේ හෘද ස්පන්දනය වැඩි වී බොහෝසේ සතුටක් දැනුනි. ඒ අවස්ථාවල භාවනාව නවතා බලා සිටින්නෙමි. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ කෙලෙස්ද නැතිනම් ශ්‍රද්ධාවද කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් මඟ ලැබේවා. හරි අමාරුයි ඒක මොකද්ද කියලා කියන්නේ කෙසේ නමුත් ඒ වගේ භාවනා ක්‍රම රාශියක් කරනකොට තමන්ට වඩාම හොඳයි කියන එකක් අරගෙන යන්නේ හරි ලේසි ගොඩාක් භාවනා ಜಾති ගොඩක් දා ගන්නවට වැඩියි. එතකොට ඒක දිගේ ඒකට ගියාට පස්සේ අනිත්‍ය ඉබේම සම්පාදනය වෙනවා. අනිත්‍ය සම්පූර්ණ වීම වෙනවා. ඒ නිසා බලන්න ආනපානෙද හොඳ, මෛත්‍රීද හොඳ, එහෙම නැත්නම් බුද්ධානුස්සතිය. මේ තුනේම තියෙන්නේ සතියම තමයි. ඒක නිසා අවසානයේ මේ කොයි එකෙන් ගියත් බුද්ධානුස්සතිය කියව සතිය. ආනපන සතිය කියව සතිය. මෛත්‍රී කරුවට පස්සේ කයට නම් හිතේනේ සතිය තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙයි මේ භාවනා ක්‍රම අතර රණ්ඩු වෙන්නේ නැතුව කොයි එකද හොඳ කොයි එකද නරකද අනවශ්‍ය මේ ගැටුම් ඇති කරගන්න නැතුව තියෙන අත්දැකීම් වලින් පහසුම තැන, ලේසිම තැන, නැත්නම් තමන්න වඩාම හොඳයි කියන කාර්මණක් කරගෙන දිගට කරන්නේ වැදගත් වෙන්නේ සතියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මෙම වැඩසටහනට ආධුනික වෙමි. පර්යංකයට ඊටමත් අකමැත්තක් දැක්වුමා. ඔබ වහන්සේගේ ඊයේ දේශනාවෙන් පසුව මට ඊටා ඕනෑකමක් උනන්දුවක් උත්සාහයක් පර්යංකයට ඇති විය. මේ නැවත කර බැලීමට මා මුලින්ම පරයන්කයට අකමැති වූයේ එයට උත්සාහ කළද කිහිප වරක් එහිදී මට කිසිවක් අත්දැකීමට නොලැබුණු හේයින් මා එයට කැමැත්තක් නොදැකුවෙමි. ඊයේ රාත්‍රියේ පටන් නැවත පරයන්කයට ඉතා කැමැත්තෙන් පිවිසුණෙමි. ප්‍රථමයෙන්ම මා මූල කර්මස්ථානෙහි පිහිටා ආස්වාසය ප්‍රස්වාසය සිදුවන ආකාරය ගැන විමසිලිවත්ම බැලුවෙමි. එහිදී ආස්වාසයේ වම් නාසයෙන් ඇතුළු වී දකුණු නාසිකාග්‍රයෙන් ගැටමින් පිටවිය. මේ නිරීක්ෂණය කළ හැකියේ වාර දෙකක් හෝ තුනක් පමණි. වම් නාසයෙන් ඇතුළු ආස්වාසයේ සිසිල් බවකින්ද දකුණු නාසයෙන් පිට වූ ප්‍රස්වාසයේ තරමක උණුසුම් ගතියකින් යුක්ත විය. ආශ්වාසයේ දීර්ඝ වූත් ප්‍රස්වාසයේ කෙටි බවක් දැනුනි. විනාඩි 15ක් 20ක් කාලයක මූල කර්මස්ථානයේ අකණ්ඩව නිරීක්ෂණය කළ හැකිය. ඉන්පසු සිත විසිරී ගියේය. නැවත සිත මූල කර්මස්ථානයට පැමිණියෙමි. ඒ අතර ශරීරයේ නොයෙකුත් චංචල ගති සහ ඉදිකටුවකින් අනින්නාස්සේ මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේද තිබුණි. ඒ නොසලකා හැරී විට නැති වී ගියේ. එය කීප වරක්ම දැනුනි. සක්මන් භාවනාව. මා සක්මනට ඊටමත් ප්‍රියතාවයක් දක්වමි. එය හොඳින් ප්‍රගුණ කරමින් සිටිමි. ශරීරයේ නොයෙකුත් ලක්ෂණ සක්මන පුරාවටත් ඉන් අනතුරුවත් එවැනි ලක්ෂණ මතුවෙමින් හා සියුම් වී නැති වී යයි. උදාහරණ වශයෙන් උරහිස් බර ගතියත් යටිපතුල් පොළවේ ඇලෙන ගතියත් අතපය හිරි වැටීම් කකුල් වල බර ගති පපුවේ පපුවේ තද ගතියත් ඉදිකටුවකින් අනින්නාසයේ විදුලිය ඇඟ පුරා දුවන ගතියත් වරින් වර මෙවැනි ලක්ෂණ අද්දුතු වෙමි. එවිට එය සතිය වඩන නිසා ඇති වූවක් යයි සිතා ඒ නොසලකා හරිමින් මූල කර්මස්ථානයේම සිටිමින් දිගටම සක්මනෙහි යෙදෙමි. එවිට ටික වේලාවකින් එය සියුම් වී නැති වී යන ආකාරයක් දුටුවේ අද්දුටුවෙමි මේ අතරතුර සිතුවිලිත් ගලාවත් ඒ කෙරෙහි නොඇලී නොගැටී සිටිමින් මූල කර්මස්ථානයේම සිටිමින් සක්මන ඊටමත් සතුටින් දිගටම කරගෙන යමි මා වැඩිපුර කාලයක් යදන්නේ සක්මන සඳහායි සක්මනට මා ඊටමත් ප්‍රිය කරමි එයත් සක්මට ඇලීමක්ද කියා පහදා දෙන මෙන් ඊට ගෞරවයෙන් ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින් තවද පරයන්කේ ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනමින් තා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වාර්තාකරණී වැඩි ඇතොත් සමාව ඇද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. සක්මන්ට යන්නේක හොඳ ලක්ෂණයක්. ඒක දිගේ ගියොත් ගොඩාක් භවනා ජීවිතයේ තියෙන අඩුපාඩු සකස් වෙලා දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා සක්මන තියෙන රුචිය හොඳයි. පරියන්කේ පිළිබඳව වාර්තා කරන්නේ දෝෂයක් තියෙන එක තැනක තියෙන හුස්ම දෙකයි එක සැරේ බලන්න පුළුවන් කියලා තව තැනක තියෙන විනාඩි 15ක් ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙක අහගෙන ඉන්නකොට අහගන්න නොමග යවනසලු. ඒ දිගට යනවනම් ප්‍රසවාසයයි ප්‍රසවාසයේ උණුසුමට යනවා ආස්වාසයේ සිතුලට වැටෙනවා කිව්වල ප්‍රසවාසයේ ඉවර වෙන හැටි බලන්න. කිවෙන තැන බලන්න දිගට යනවනම් විතරයි කරන්න පුළුවන්. නමුත් එක තැනක ලියලා තියෙනවා මේ හුස්ම රැලි දෙකයි බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක නොමග යනසලුයි. ඒ නිසා ඒ වார்த்தාව තමන්ම බලන්න කියවන්න ඉස්සෙල්ලා උසාවියට දාන්න ඉස්සෙල්ලා බලන්න මේ ලියලා තියෙන දේ අහගෙන ඉන්න කරන්න තේරෙයිද කියලා. ඒ නිසා ඒක වරද්ද මගාරලා යනවනම් විනාඩි 15ක් ඉන්න පුළුවන් නම් ඒ ප්‍රස්වාසයේ ගෙවෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැන බැලිලේ ඉදිරි පියවරක් ගන්න පුළුවන්. අතිගරු පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ත්‍රිවිධ රත්නේ වන්දනා කෙළමි. පසුව මගේ කකුලේ වේදනාව ඇති බැවින් සිතින් අදිෂ්ඨානයක් කළා. මට කිසිම වේදනාවක් නැතුව මෙම සක්මන සක්මන් භාවනාව සාර්ථක කර ගැනීමට ලැබී ලැබී කියා. ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කර එලෙසම මා සක්මන් භාවනාව ආරම්භ කළා. සක්මනට මුහුණලා ඍජුව සැහැල්ලුව සිටගත්ෙමි. පාදයන් ගමන් කරන විට ඒ කෙරෙහි අවධානය යොමු කළෙමි. පාදවල වැලි මළුවේ කුඩා වැලි කැට තදබල වැලිකැට පාදවල දැවටෙන බව හොඳින් දැනුනි. මේ අනුව මම ගමනේ වේගය ටිකක් වැඩි කර සක්මන් කරන අතර ඇඟට දහඩිය දැමීම සිදුවිය. පාදයේ ගැටෙන වැලිකැට ටික ටික අඩු බවක් දැනුනි. පසුව මම මගේ සිත ඉවතට යානොදී විනාඩි 20ක් 30ක් නොකඩවා නිරීක්ෂණය කෙරෙමි. එහිදී මට දැනුනේ පාදයට පොළවේ වැලි කැට ටිකෙන් ටික ගැටීම් නැති වී යන බවත් ඇඟ සැහැල්ලු බවයි. පසුව පාද මෙත්තයක් මත තබන විට දැනෙන සෞම්‍ය බවත් මට දැනුනි. කිසිම අපහසුාවක් නොමැතිව සක්මන් සතිය පවත්වාගෙන යා හැකි බව දැනී මම මට තේරුණි. මේ අනුව පින්වත් ගරු ස්වාමින් වහන්සේ මින් ඉදිරියට මෙම සතිය දියුණු කර ගැනීමට කමඨහන් පතමි. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා. ඔබ වහන්සේ නිවන් අවබෝධ වේවා. සක්මන ගැන දන්නේ නැති කෙනාට හොඳයි. මේ වාර්තා වහනකොට ආදුනිකයෙක් සක්මන් කරන්නේ කොහොමද, වාර්තා කරන්නේ කොහොමද කියලා හොඳ ආරම්භයක් තියෙන්න තියෙනවා. ඉතින් මේක දිගට කරන්න ඕනේ. කරනකොට විනාඩි 35 40 පැන්නට පස්සේ තමයි සක්මන හොඳට පදන් වෙලා ඒක ඉබේම ඇඟෙම්ම කරන මට්ටමට එන්නේ. ඊට පස්සේ සක්මණෙන් ඇති කරගත්ත මේ එකලස සමතුලනය පුළුවන් තරම් අහලාප්ප ගන්න නැතුව එහෙම පරියන්කයකට අරගෙන ගිහිල්ලා පරියන්කේදී කොහොමද ආධාරපකාර වෙන්නේ කියන එකත් සක්මන උනන්දු කරන තවත් කාරණාවක්. ඒ නිසා මේ වගේම සක්මනකට පස්සේ පරියන්කේ කරන හැටි වාර්තාට ඇතුළු කරනවා වඩා හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මම ආධුනිකයෙක්මි වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කිරීමේදී ඒ අරමුණ කරා ළඟා වීමේදී සිරුරේ සමමිතික බව වෙනස් වන බව හැඟී යයි. නැවත එය සකස් කරගෙන අරමුණ කරා ළඟාවන විට නැවත නැවත මේ සිදුවේ. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. ත්වන් සරණයි. ඔය එතකොට සමමිතිකව ඉන්නකොට ආනපානේ කොහොමද පේන්නේ? අසමමිතික වෙනකොට කොහොමද ආනපානෙ වෙන්නේ කියලා ඒ වෙනස් වෙන தත්ත්වයට තෙදී සතියෙන් බලාගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒ වෙනස් වීම නොවිය යුත්තක් කියලා හිතුවොත් නිත්‍ය සංඥාවෙන් ගියොත් හැමදම රණ්ඩු. කඩුවක් ගිල්ලා වගේ. උදල්ලට මිට ගැහුවා වගේ හිටි. වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් තේ තත්ත්වයටදී කොහොමද ආනපාන වෙන්නේ? කොහොමද සතියට මොකද වෙන්නේ කිය? එතකොට විතරයි මේ අනිත්‍ය කියන පදේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ලියලා තියෙන තද නිත්‍ය සංඥාවක ඇඟ තියලා එහෙම ඉන්න ඕනෑ කියන අදහසක. ඉන්නත් තියෙනවා හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒත් හොඳයි. ඒකෙදිත් කොහොමද ආස්වාස් ප්‍රසවාසයට බලපෑම කොහොමද සත්‍යයට බලපෑම කියලා වාර්තාවට ඇතුළු කරන්න එතකොට ලොකු ඉදිරි ඉදිරි පියවරක් වෙනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මෙම භාවනා වැඩසටහනට ආධුනිකයෙක්මි. මම නාසිකාග්‍රයට සිහිය පිහිටුවමි. එසේ පවත්වන අතරතුරදී මගේ සිතට සිතුවිලි ගලායි. සිත පිට ගිය බව දැනගෙන නැවතත් හුස්ම රැල්ලේ සතිය පවත්වා ගනිමි. ටික වේලාවකදී මගේ දකුණු අත උඩට එසවෙන වාසේ දැනේ. ඒ කෙරෙහි සිහිය නොපවත්වා නැවතත් හුස්ම රැල්ලට යොමු වෙමි. භාවනාව අවසානයේදී දෙනෙත් හැර බලන විට දකුණු අත අඟල් තුනක් පමණ උඩට එසවි ඇති බව දකිමි. මෙසේ වීමට හේතුව කුමක්දයි මා ගැන අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ඔබ වහන්සේගේ දීපා නැමද ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ පතමි. ඔය ඒ වගේ කයේ ගොඩාක් අපි දන්නේ නැති වෙනස් කීම් වර්ගයක් වෙනවා. ඉතින් ඒ ඉස්සලෙක් වේකනත් කිව්වේ ඒකයි සම්මිතිකතාවයේ හිටින්නේ නැහැ. වෙන වෙනම වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒව බාධාවක් කරගන්නසෝ මේ තමයි ශරීරයේ හැටි. ඉතින් ඒක තිබුණට මේ අත ඉසවිලා තියෙනවද පාත් වෙලා තියෙනවද පටන් ගත්ත විදිහට තියෙනවද වෙනස් වෙලා තියෙනවද ඒ තියෙද්දි සතියට මොකද වෙන්නේ තමන් බලන කර්මස්ථානෙ මොකද වෙන්නේ කියලා බැලුවොත් වෙනසක් වෙනවද බලපෑමක් නපුරු බලපෑමක් අරියාදුවක් එහෙම නැත්නම් ඒකේ හේතියෙදී සත්‍යයට බාධාවක් නැද්ද කියන එක නිරීක්ෂණය කළා වார்த்தාවට දාන්න. එතකොට මේකෙන් එන අතුරු බලපෑම අඩු කරගන්න තියෙන ක්‍රමය ඒක තමයි. පෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගෙන් ලැබුණු කමඨාන් උපදෙස් අනුව ඊයේ හවස රාත්‍රියේ හා අද උදයේ ආනාපාන සතිය වැඩි වෙමි. නිතරම කරන කරන වැඩක සිත තබා ගැනීමට වරහන් ඇතුළු වර්තමානයේ වීරිය වැඩි වෙමි. උදේ පිබිදීම, දත් මැදීම, මූණ සේදීම, වැසිකිලි කැසිකිලි යාමහා දානේ සඳහා පහළට යාමට සක්මන් භාවනාව අනුව සතිමත්ව වම දකුණ ලෙස ගමන් කෙරෙමි. සිත පිට ගියද ආපසු නැවත වර්තමාණයට ගෙනාවෙමි. පරියංකේදී මා අද මා අද සිත දෙස බලා සිටීමි. සිත විලි පැමිණ යයි. නැවත සිතුවිලි පැමිණේ නැවත යයි මා මූල කර්මස්ථානයට හිත යොමු කෙලෙමි පහසුවෙන් සිත සමාධිගත විය ඊටාම සෞම්‍ය එලියක් වරහන් ඇතුලේ හඳ එලියක් වගේ මා ඉදිරියෙන් තිබුණි ඒ මට පෙරද එසේ තිබුණු නමුත් මිහි පැමිණි පසු එම ආලෝකයේ වඩාත් ප්‍රභාවත් විය සුදු පැහැති ආලෝකයකි වර්ණ කිසිවක් නැත එමේ එළිය සෞම්‍ය නිසා මහත් සිසිලසක් දැනුනි භාවනා කාලය පුරාම තිබුණු අතර වරින් වර ආලෝකයේ එළිය අඩු වැඩි විය. මායේ දෙස නොබලා සිට දෙස බලා සිටියෙමි. සමහර විට සිත පිටතට ගොස් බොහෝ වේලා සිටී. නැවත මූල කර්මස්ථානයට ගත් විට ඉස්සරයේ ගැන පසුතැවිලි වුණත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව සිතෙහි ස්වභාවයක් ලෙස සිටේ. නැවත මූල කර්මස්ථානයට සිත ගත් වහාම සමාධිගත විය. සිත දෙස බලා සිටින විට කයෙහි වෙනස්කම් කිසිවක් නොදැනුනි. කය දෙස සිතෙන් බැලූ විට නැවත කම්පන චංචල හා පහළට කඩා වැටීම් දැනුනි. මේ අනුව බලන දෙය පෙනෙනවා කියා මාහත හොඳින්ම වැටහුණි. එක විට දෙකක් සිදු නොවේ. සිත සතිමත් වීම නිසා මහත් සහනයක් දැනුනි. බඩෙහි තිබූ වේදනාවද නොදැනී ගියේ. මෙලෙස මා දිගටම සිත දෙසම බලා සිටියෙමි. සිතුවිලි පැමිණ යයි. ශබ්දද ඇසු ඇසී ඇති වී නැති වේ. සෞම්‍ය ආලෝකය තුලද මා මෙසේ දිගටම බොහෝ වේලාවක් සිටියෙමි. දෙයත් හා දෙපා නැති බවද දැනුනි. යලි බොහෝ වේලාවකට පසු මගේ අත් දෙක ගල් ගැසී තිබුණි. නැවතත් නමුත් ටික වේලාවකින් ඒ යලි තිබූ පරිදිම යථා තත්වයටපත් විය. මහත් සැනසෙල්ලක් උදාපත් විය. අපහට යා යුතු නිවැරදි මාර්ගය නිරන්තරයෙන්ම පවසමින් අවවාද අනුශාසනා කරන ඔබ වහන්සේ ඇතුළු මෙම නිස්සරණ වණී වෙසෙන සියලුම සංඝයා වහන්සේලාට උතුම් තුරුණුවනි ආශිර්වාදයක් මේ ආත්මයේදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේක ඇත්තටම ප්‍රශ්නයක් ස්වරූපෙන් නෙවෙයි වார்த்தාවක් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ මුල් බහගත්තා නම් ගැම්ම අල්ලගත්තා නම් ඒක නැවත නැවත කරබැලීමෙන් තමයි අපි ඒක තහවුරු කරගන්නේ. ඒකයි මේ නේවාසික භාවනා මුළු සැලසුම් කරන්නේ. ඒක නිසා ඒ විදිහටම සක්මන පරියන්කේ සක්මන පරියන්කේ දිගට දිගට දීලා මේ විදිහට මේ හිත පිට යනවා නැහැ කියලා කියන්න නම් බෑ. නමුත් ඒතිෙද්දි මම දිගට සතිය පවත්නවා කියලා බැලුවොත් සතිය වඩන කෙනා මිසක වෙන කවුරුත් දිනන්නේ නැහැ. ඒ නිසා මේක තවදුරටත් දහිතෙන් කරන්නයි උපදෙස් දෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් සතියෙන් සක්මන් කළ හැක. පළමුවෙන් පයේ විලුඹ මුලින් පොළවේ වැදෙන බවත් සිනිදු වැල්ලේ සිනිදු බවත් වැලි අඩු තැන්වල ගොරෝසු බවත් පයට දැනේ. පටන් ගැනීමේදී සිත කීපවරක් පිට ගියත් වහාම පයේ ක්‍රියාකාරීත්වයට හිත ගැනීමට හැක. පරියංක භාවනාදී හුස්ම ඉහළ පහළ යන හැටි හොඳින් දැනේ. ඒත් හුස්ම වදින තැන ප්‍රකට වන්නේ නැත. ඒ ගැන උපදේශයක් දෙන්නේ නම් මැනවි. වරින් වර සිතුවිලියාවත් වහාම මූල කර්මස්ථානයේට සිත ගැනීමට හැකිය. මගේ භාවනාවේ දියුණුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ආනාපානෙ ඉන්නකොට ඒකේ දැනගන්න පුළුවන් කරුණු තුනක් තියෙනවා. ඉතින් සද්ද වේදනයි කියලා නෑ ආනපාන තියෙන්නේ කියලා එකයි. ඒකට ආස්වාස කරන ලද මේක ප්‍රසවාසය නෙවෙයි කියලා තව එකක්. ප්‍රසවාස කරනට ආස්වාස නෙවෙයි කියලා. තුන්වෙනි එක තමයි හැපෙන තැන. මේ මෙතනයි වදින්නේ කියලා ජීව තුනේ එකක් තිබුණත් ඇති. ওই තුනම කවදාකවත් එක සැරේ දකින්නත් බෑ. ඒක නිසා මේ නැති බව දන්නවනේ දැන් වදින තැනක ප්‍රශ්නයක් නෑ. ටිකටම බලන්න යන්නේන හුස්ම මේ ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස දැක ගන්නා සුළුව බලන විදියට පරිච්ඡේද කරලා බලන විදියට බලන්න ගියොත් ওই පාර හොඳටම ඇති. ඒ නිසා ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනසක් තියෙනවනම් ඒ වෙනස මොකද්ද කියලා බලන අසුලුව සමීපව බලන්න. එතකොට හැපෙන තැන තුන කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපාට පේන්නත් ඉතිතියි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මම මුලදී වම දකුණ සතියෙන් සක්මන් කළෙමි. දැනට මම බොහෝ කාලයක් කරගෙන ආවෙමි. දැන් මට මම পায় ඔසවමි, යවමි, තබමි යනුවෙන් අනුගමනය කරමි. එහි වරදක් ඇද්ද මම නොදනිමි. එයට මට ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනාවක් පතමි. ආනාපාන සති භාවනාව බොහෝ කාලයක් කරමි. දැනට කරන විට මද වේලාවකින් හුස්ම ඇතුළු වෙන පිට වෙන විදිය බලන් සිටින විට තද නිල් පාට එළියක් මා ළඟට එන බව පෙනේ. සතියෙන් සිටින විටමයි පෙනෙන්නේ. ඒ සුබ නිමිත්තක්ද? ඒද මට පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඊයේ පැවති ධර්ම දේශනාව අසා මගේ අඩුපාඩුද මම සදා ගතිමි. මේ කරන මේ කරන කුසලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් වූ බෝධියකින් නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔවිසක් මං කරනකොට වම දකුණ ගිහිල්ලා ඔසවනවා තබනවා යවනවා තබනවා වගේ වෙනස්කම් කිරීමේදී අරමුණට ඊටාම සමීප වීමක් උත්සන්නව බලන්න පුළුවන් වීමක් ආසන්නෙන් බලන්න පුළුවන් වෙනව නම් හොඳයි. නමුත් මේ මෙනෙහි කිරීම නිසා හිත අවුල් වෙනවනම් වෙහෙතරපත් වෙනවනම් අවශ්‍ය නැහැ. ඒ නිසා එන්නේ එන්නේ අරමුණට ලං වෙලා බැලීම තමයි විස්තර බැලීම තමයි අපිට කෙරෙන්න ඕන නිසා ඒ සඳහා සුදුසු මෙනෙහි කිරීමේ ක්‍රමයක් කරන්න. පරියන්කේදී බලහන් ඉන්නකොට ඉන්නකොට පුළුවන් තරම් බාහිර අරමුණු වලින් කරදර බාධා අඩු කරගන්න ඕනේ නම් අරමුණට එබිල බලන ගතිය, සමීප වෙලා බලන ගතිය, උත්සන්න වෙලා බලන ගතිය වැඩි කරන්න වැඩි කරන්න හැම වෙලාවෙම බෑ ඒක. සූර වෙලා කෙරුවොත් අරමුණට ලඟ වුණාට පස්සේ පිටින් මොන කරදරයක් තිබුණත් බාධා වෙන්නේ නැහැ. අර සක්මණේ වගේම උපක්‍රම යොදන්න මෙනෙහි කිරීම විතරක්ම නෙවෙයි ගොඩක් උපක්‍රම තියෙනවා. පුළුවන් තරම් අර මූණට මූණ දාලා තියෙන අරමුණට දුවට ලඟ වෙලා බලන්න උනන්දු කරවීම තමයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි අවසර ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම නිස්සරණ වණයට ආධුනිකයෙක් මි. එහෙත් කොළඹ පැවැත්වෙන භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කරන විට ලනුපැදුරේ කිඳි සහිත තද ගතිය දැනේ. කකුලේ මෙලෙක් ගතිය සමහර විට දැනේ. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ ඇඟිලිද දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ ඇඟිලි පොළොවට තදවන තදවන අයුරු දැනේ. මේ සක්මන් කරන විට වරින් වර සිත පිට යාමද සිදුවේ. සක්මන් කරන සමහර විට සිහින් හිසර දෙයක් දැනේ. පරියංක භාවනාව. පැයක් පමණ පරියංක භාවනාවේ ආනාපානය මෙනෙහි කරමින් සිටිය හැක. එහෙත් නොදැනුවත්වම සිත අතීතයට හා අනාගතයට යයි. සුපුරුදු පරිදි සතිය නැවත ආනාපානයට යොමු වීමට අපහසු නොවේ. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඔය අර විදියට පිට ගියේ හිත නැවත ආවට පස්සේ කොහොමද දන්නේ දැන් මේක ආනපනට ආවද කියලා? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේකත් පිට ගියා වගේ හිතලුවක් විතරද කියලා බලන එක ප්‍රත්‍යක්ෂණය කරලා වාර්තාවට දාන්න ඕන. ආපු බව මම දන්නේ මෙන්න මේක නිසායි කියලා. එතකොට මේ වාර්තාව අංග සම්පූර්ණයි. සක්මන් කරනකොටත් පයත් තේරෙනවා, ලනුපැදුරත් තේරෙනවා, උළුවේ බරගතියකුත් තේරෙනවා. මේ සේරම සතිය දිනුනෙ දිනුනෙ තව තව වැඩි වෙන පටන් ගන්නවා. ඉතින් ඒවට කරදර කරන්නේ නැතුව අනදර කරන්නේ නැතුව අරියාදුවට ගන්න නැතුව පුළුවන් තරම් ඒ තොරතුරට එන්න දෙන්න. එතකොට තමන්ගේ ශක්්‍යතාව නැත්නම් feasibility report එක හරි සම්පූර්ණයි. ඒක තෝරන්න ගියොත් තමයි අපි භවනාව කුරුවල් කරගන්නේ. අන්තභාග කරගන්නේ. ඒ එන හැම කයින් එන හැම දැනීමකටම ඉඩ දෙන්න. ඒකෙදී අර පය හැපෙන එකට ප්‍රමුඛතාවය දෙන්න. දිගට කරගෙන යන්න. එතකොට දැනගන්න පුළුවන් මම කියන්නේ කවුද කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ආනාපාන සතිය වඩද්දී හුස්ම රැල්ල සංසිඳුණු පසු ශරීර අභ්‍යන්තරයේ ඇතිවන කම්පන චංචල ආදී බොහෝ ලක්ෂණ දෙස බලා සිටිමි. ඒවා ඇති වී නැති වී යන බවද හැඟේ. සක්මන් කරද්දී පාදවල යටිපතුල පොළවේ ස්පර්ශ වීමේ සිත පිහිටුවයි. ගමන් කරද්දී ශරීරයේ බර ගතිය හිරිවැටීම් දැනේ. හැම විටම පාදයේ පොළවට ස්පර්ශ වීම ගැන සතියෙන් සිටින අතර කම්පන දැනේ. සක්මන් කිරීමේදී විපස්සනාව වැඩෙන්නේ කෙසේද? මිහිදී ඇතිවීම හා නැතිවීම දෙස බලා සිටින තැනක් අපට දක්නට නැතිද පහදා දෙන්න. ගෘහ ජීවිතයේදී සක්මන හා ආනාපාන සතිය සමබර කරගනිමින් සතිය සතිය හොඳින් පුරුදු කර ගන්නා ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා. ත්වන් සරණයි. ඔය ගෘහ ජීවිතේ ගොඩාක් වෙලාවට කෙරෙන්නේ සක්මන පරියන්කයට වඩා එදිනදා වැඩ කරනකොට සතිය පැවැත්වීම අල්ලගන්න ඕනේ. එතකොට සමාලාට තුනක් වෙනවා සක්මන පරියන්කේ සහ එදිනදා වැඩ. එහෙම කරලා තියෙන වැඩ පිළිවෙලත් එක්කම සතිය දිනු කරගෙන යන්න හදන්න ඕනේ. එතනින් ගියාම සක්මනේ යනකොට විපස්සනාද වෙන්නේ සමතද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ තමයි වැටහෙන දේෙන් තමයි. එන්නේ එන්නේ එන්නේ වැටෙන දේ වார்த்தාවට දානවනම් ආවෙනින් එකනට දල අදහසක් වෙන්න පුළුවන් මේ කියන්නේ විපස්සනාට සමතද කියලා. එහෙම නැත්නම් යෝගාවචරේ බලන්න ගියොත් නම් කුරුවල් වෙනවා වැඩි. යෝගාවචර තියෙන දිගටම සතිය පවත්තලා සතිය පාත්‍රණයට වැටෙන දේ මේකේ වார்த்தාව එච්චරම නරක නැහැ. අන්නේ වார்த்தාවට තොරතුරු දාන්න සමත වුණත් ප්‍රශ්නයක් නැහැ විපස්සනා වුණත් කමක් නැහැ. සතිය තියෙන තාක්කල් ඉදිරියට තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒක ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕන කමක් නැහැ. දිගට සතිය වැඩි කාලයක් පවත්වන එකයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සතිය පීටුවා සිටින විට නාස්පුඩු අතරින් පැද්දෙන ස්වරූපෙන් ආස්වාස ප්‍රාස්වාසයේ හොඳින් වැටේ. ඒ දෙස බලා සිටිනා විට ටිකෙන් ටික එය කුඩා වී සිනිදු වී නොදෙනී යයි. ඉන්පසු මට දැනෙන්නේ හෘද ස්පන්දනයයි. එයද ඒ ආකාරයෙන්ම තුනී වී නොදෙනී යයි. ටික වේලාවක් හිස්ස පැවති නැවත ආස්වාස ප්‍රස්වාසය තුනියට දැනී කෙමින් කෙමින් වැඩි වී හොඳින් පෙරසේ දැනි. ඒ අවස්ථාවලදී සිත පිට යාමක් වේදනා දැනීමක් වෙනදාට වඩා අඩුය. සිත පිටතට ගියත් නැවත ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණේ. එවිට එය පෙර පරිදිම වෙනසක් නැතිව දැනේ. මේ ආකාරයට පෙර කී පරිදි විතින් විත රැල්ලෙන් රැල්ල දැනේ. ඒ දෙස මා දිගටම සතිය පිහිටුවා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාහට අනුකම්පාවෙන් තවත් ඉදිරියට සතිමත් වීමට අනුශාසනා කරත්වා. ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබා තව තවත් අපමැන්නන්ට මෙම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අනුශාසනා කරත්වා. ඔබ වහන්සේ පතන්නා වූ නිර්වාණයම අවබෝධ වේවා. ඔය එතකොට මේ ආනපානේ දිගට ගෙවිලා යන එක බලන එක තමයි ගොඩක් වෙලා බලහන් හිටියට පස්සේ අපිට ලැබෙන ලාභේ. ආස්වාසිය හෝ ප්‍රසවාසී බලන බලන ඉන්නකොට එක එක දේවල් වලට පිට පැනලා අඹ වෙනවා. නමුත් එන්නේ එන්නේ යාළු වෙනවනම් කීකරු වෙනවනම් මෙල්ල වෙනවනම් හික් වෙනවනම් සංසිඳන පැත්තට යනවා. ඒකට එන්නේ සංසිඳීම, ගිවියෑම, ඡේවීම ඒකට ලෑස්තිලා ගිහිල්ලා පුළුවන් තරම් ඊට වැඩිය අද ගෙවන් වෙනකන් ඉන්නවා. අදට වැඩිය හෙට ගෙවන් වෙනකන් ඉන්න ගියාම ඒ වෙලාවේදී භාවනාදී කරන්න තියෙන යමක් නොකර සිටීම විතරයි. මොනවා කරුවත් ඇවිසෙනවා. ඒක නිසා ලෑස්තිලා යන්න හිම ගෙවෙන්න පටන් ගන්නතර පස්සේ දිගටම තව පොඩ්ඩක් වෙලා හරි ඒ ගෙවි යාම ක්ෂය වී යාම දිහා බලනාසුලුව සූදානම් ශරීරයෙන් භාවනාවට යන එකයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්කේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ සතිමත්ව විසීමද සක්මනද කරමි. මූල කර්මස්ථානයේ හිත යොමු කරගෙන සිටින විට මුහුණේ නාසයේ දෙපසා නළලේ නලියන බවක්ද දිවේ කෙළවරින් දියරයක් වැగిරෙන බවද දැනේ. එමෙන්ම වරින් වර සිදුරේ ඉදිකටු අනින්නාක් මෙන්ද දැනේ. ඊයේ සක්මනේදී පයගෙන යාමේදී එම ක්‍රියාව හා ඒ පිළිබඳ දැනුවත් බවක් බවකින් මේ ලියන්නේ සතිමත් බව එම ක්‍රියාවේ දිගටම වෙන වෙනම දැනිනි. මීට පෙර දිනක ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලමින් සිටින විටද එකවරම ආස්වාසයේ ඇති ආස්වාසයේ දැතිරෝධයක කට්ටා පනිනවාමින් තේරුනි. එහෙත් ඊට පසු කිහිප දිනකම ආස්වාස ප්‍රස්වාසයේ පෙරේ සතිමත් වීමේදී ආස්වාසයේ වෙන වෙනම තිත්පේලියක් මෙන් දැනුනි. එහිදීද සතිමත් බව වෙන වෙනම එම තිත්පේලිය පුරාම පැවතුනි. ඉදිරි ගමන සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර ගමන කෙලවර කිරීමට හැකි වේවායි පතමි. ඒ විදිහට ආනපනේ හරි පිම්බීම ඇකිලගේ බලනකොට ඒක විවිධ සටහන් සහ විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ආකාර සටහන් මාරුනට ආනපන සත්‍ය කැඩෙනවය. සතිය කැඩෙනවයි කියලා ගන්න නැතුව ඒ වෙනස් වීම ආකාරවල වෙනස් වීම සහ සටහන් වල වෙනස් වීම වලට සාදර වෙලා ගියොත් ඒව වෙනස් වෙන්න වෙනස් වෙන්න හිත අලුත් වෙනවා. හිතේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. පශ්චාත්තාප වෙන්නේ වෙනස් නොවේවා කියලා හිතාන කියනොත් පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රතිරෝධක කැඩෙනවා වගේ විවිධ විවිධ සටහන් පෙන්වන්න ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ සමීපව බලන ගතියක් ප්‍රනීතව බලන ගතියක් ප්‍රනීත වෙනකොට ඊටාමත්ව පුංචි වෙනස්කම් මේ පුංචි පරාස දෙක පරාස හුදුට පේන්න පටන් ගන්නවා. හරියට නිකන් ඇහැ පෑදුනා වගේ. අන්න ඒකට පුළුවන් තරම් උදව් කරලා මේ පේන විස්තර, පේන පුංචි පුංචි කරුණු එව්වට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම ඕජාව කියලා. බලහින්නකොට ලැබෙන ඕජාව ඒකේ රස පුළුවන් තරම් අහුල ගන්න බලන්න. අහුලන්න අහුලන්න අහුලන්න පිටිවන් වෙන බාධා නැති වෙලා අරමුණ සමීප වෙලා අරමුණට හිත කිඳා බයිනවා. ඒ ලක්ෂණ තමයි ඔය පෙන්වන්නේ. ඒවට සාදරව වෙන්න පේන දේවල් ওই වගේම වාතාවරණයට ඇතුල් කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. මා මෙම නිස්සරණ පුණ්‍ය භූමියට පැමිණියේ තුන්වන වතාවටයි. ඔබ වහන්සේගේ උපදෙස් පිළිපදමින් මම ආනාපාන සතියේ මූල කර්මස්ථානය කරගනිමින් පරයන්කේ වාඩි වී විනාඩි 10කින් පමණ සතිමත් වෙමි. හුස්ම ගැන සිත පිහිටුවාගෙන ඊටාම ශාන්ත බවකින් සිටින විට මගේ මුළු ශරීරයේ පුරාම දරාගත නොහැකි තරමට රස්නයක් හිතෙයි. අපහසුයෙන් ඒ ඉවසාගෙන ආනාපානය කෙරෙහිම සිත පිහිටුවාගෙන සිටි. අරමුණු කිසිවක් නැත. කය දිගම දිහාම සිතින් බලාගෙන සිටින විට ඒ කයෙන් පිටවන රස්නය ටිකෙන් ටික අඩු වී ගොස් නැති වී යනවා. සිත පිට යන්නේ නැත. ඉන්පසු මගේ පිට කොන්දේ සිට උදරයේ ප්‍රදේශයේ දක්වා මස් පිඩු ගැහිමින් කය තුලින් ගැළවි දියවන ස්වභාවයක් දැනේ. එයත් ඇති වී නැති වී යයි. ඉත කොහෙදෝ ගොස් නිමේෂයකින් කය තුල තුල පළමු තිබුණාටත් වැඩිය සතිමත් බවකින් තිබෙන බව වටහා ගතිමි. සක්මන් භාවනාව මම මෙතන සිටගෙන සිටීමේ සිතා වැලි මළුවේ කොනක සිට වම දකුණ මෙනෙහි කර සක්මන ආරම්භ කරමි. දකුණු පාය බිම තබන විට දකුණ කියාත් වම් පාදයේ බිම තබන විට වම කියාත් මෙනෙහි කරමි. පාදයේ බිම තබන විට ඉතා හොඳින් ධන හිස නැමී පාදවල පහළ කොටස පොළවේ දෙසට ඇදී යයි. ඇදී නැමී යන ආකාරය අත්විඳිනි. යටිපතුලට වැලිවල සිනිඳු බවක් පොළවේ තද බවක් දැනේ. ඇඟිලි අතරින් කිරිස් යන හඬ නම් වලින් සිනිඳු වැලි විසි වෙනවා දැනේ. මේ ලෙසට විනාඩි 45ක් පමණ කාලයක් අපහසුවකින් තොරව සක්මන කරගෙන යාමට පුළුවන්. සිත පිට නොයයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ අත්විඳින් අත්විඳි අත්දැකීම් වල වැරදි හා නිවැරදි භාවය ගැන ඔබ වහන්සේගෙන් උපදේශයක් ලබා දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුවයම අත්වේවා. ඇත්තට අත්විඳීම් අත්දැකීම් වල කවදාකවත් වැරද්දක් කියන එකක් නැහැ. මේක මේ වාර්තාගත කිරීම තමයි වැරදි තියෙන්නේ. ඒ වාර්තාගත කිරීම වැරදිත් වැඩි වෙන්නේ උගත්කම වැඩි අයට. පොඩි ළමයිට කිසි ප්‍රශ්නයක් නැහැ. අත්විඳ පුතේ අත්විඳ පැහැටියට කියන. ඉතින් ඒ නිසා අත්විඳීම් අත්දැකීම් කවදාකවත් ලෝකේ වැරදි නැහැ. ඒක එකේ ස්වභාවය. අපිට තියෙන ස්වභාව ස්වභාවික විදියට වාර්තා කරන්න. එතකොට එන්නේ එන්නේ විස්තරෝට යනවා. ඒක රත් වෙනවා. ඒක රත් වෙලා නැතිලා යනවා. වේදනාවක් එනවා වේදන නැතිලා යනවා. ඒ වෙන රත් වීමේ හෝ වේදනාව කිසිම අකුසලයක් නැහැ. ඒක වෙච්ච දේ. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න තමයි අපි මේ ඉගෙන ගන්න. ඒ නිසා අත්විඳීම් අත්දැකීම් වල හරි වැරදි හොයන්න යන්න එපා. ඒක අපිට අදාළ නැති දෙයක්. අපිට තියෙනවා ඒ විදිහටම අනුන්ගේ දෙයක් දැක්කා වගේ වාර්තාකරණයේ තියෙනවා නම් බොහොම ලේසි ඇති හැටිය දැක්ක. පෙරුවන් සරණයි අතිපූජනීය කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ භාවනා අධ්‍යක්ීම් පරියංක භාවනාව ඉක්මනින් භාවනා අරමුණට පිවිසීමට හැකියුවත් තරමක් දුර යාමේදී පෙරකල පින්කම් ආදිය මතක් වේ වට වන්දනාවකට වැටෙමි. එය අවබෝධ වූ විගස අතීතේ අතීතයෙන් වර්තමානයට එළඹ ශ්‍රේණියකින් භාවනා අරමුණට පිවිසිය හැකිය. සසර නැවත ඉපිද දුක් විඳිනවා නේද කියා මා ගැනම දේශයක් ඇතිවෙනවා මිස දේශයක් ඇතිවෙනවා මිස වෙනත් දේශයක් හට නොගෙනි. ප්‍රබල අරමුණක ගැටුණු විට කෙසේ යාද නොදැනිනි. එසේ නොවනවා ඇතයිද සිතෙමි. සක්මන් භාවනාව. පියවර 20ක් 30ක් යාමේදී හොඳින් අරමුණුගත වුවත් පාදයක ඇතිවන වේදනාවක් නිසා මදක් වාඩි වී සිට නැවත අත්විඳීමට සිදුවන නිසා වාඩි වූ විට ආනාපාන සතියෙම මෙනෙහි කරමි. බාහිර ශබ්ද ඊතරම් ගැටලුවක් නොවේ. අමතර ප්‍රශ්න. වස් කාලයේදී කොත්තමලි කුඩු කර පෙරා සකස් කළ පාන අම්ල පිත්ත ආබාධ ඇති විට පෙරා සකස් කළ හකුරු ඉස පළතුරු ඉස පානයන් සීල විපත්තියක් සිදුවනවාද ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි වහාම නිර්වාණයම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි මම හිතනවා පාතකම්ම කෙනෙක් ලියන්නේ කියලා මම හිතනවා වයසක පාතකම්ම කෙනෙක් ලියන්නේ කියලා ඉතින් ඒ නිසා එමෙටි ඇත්තෝ මේ වගේ තැන් වලට එනවටත් මං හරි සතුටු. කොත්තමල්ලි නෙවෙයි ඕන දෙයක් ඉල්ලන්න දෙනවා. මං හදලා ගෙනත් දෙනවා. මොකද වටවලල්ලි ගිහිල්ලා ගිහිල්ලා වටම ගිහිල්ලා ගෙටා ගෙටම වගේ මේ වගේ දෙයක් කරගන්න හම්බුනා ඒක ලොකු දෙයක්. මම එහෙම කිව්වනම් ඒ වටවලල්ලි යන්න එපයි කියලා ඒතර උන තරහ වෙනවා. දැන් මම නෙවෙයි කියන්නේ. මම්ම ඇවිදින ඒවා මට මතක් වෙනවා. ඒව නරක නෑ. නිකන් වෙන රෝන්දේ ඇවිදිනට වඩා හොඳයි. වාද ගමනට කරන්න තියෙන හුඟක් නරක වැඩ තියෙනවා. ඒ වෙනුවට වටවලල් යන එක හොඳයි. ඔයාලට වන්දනාවත් හොඳයි. නමුත් ඒක දැන් තේරෙනවා ඊට වැඩිය හොඳ එකක් කරනවා කියලා. ඔච්චරයි නිවන කියන්නේ. කරන දෙයට වඩා හොඳ එකක් තේරෙනවා. කරන්න බාධාවකුත් නැහැ. දිගට කරගෙන යනවා නම් ඒ තමයි සාසනය කියන්නේ. ඒත් හැම වෙලාවෙම බලන්න හොඳ බලන කෙනාට වඩා හොඳ දෙයක් පේන්න පටන් අරගනි. පැකිලීමකින් තොරව වඩා හොඳට යන්න. කිලෝරක් නැහැ නිවනේ. මේ විවේකේ. කිලෝරක් නැහැ මේ සන්තෝෂේ. නිසා පුළුවන් තරම් හොඳින් වඩා හොඳට කොට වෙන්න බලන්න. එතකොට තමයි තේරෙයි ඒ සඳහා කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. දැන්ස වැඩ ඉන්න කාලේ අවුරුදු 120ක් වයස ඒ සෝනා කියන උපාසකම මේ හිතවල මේ වගේ කන්දක් උඩ නගින්න ඕනේ කියලා. මොන විදියෙන්වත් නගින්න බැලු උපාසකම්මලා මිනිනාසලා බනිනවලු. කොම්ල පින්න පාත යන්න දැල්ලා නැගලා මගට යනකොට හතර උකුර එල්ලු නැග්ගේ. අන්තිම වෙනකොට නම් හිතවලු ඉවරයි තමයි කියලා. ඒත් මහගිරිද වගේ නැග්ගෙනකොට නැగిලා තියෙන රහත් වෙලා. මෑණිවරු ආපහු එනකොට භික්ෂුණීන් වහන්සේලා එනකොට දකින්නකොටම කළු පුදුමාකාර ඕපයක් මොනේ තියෙන්නේ කියලා. ඊට පස්සේ කළු මම බුදුහාමුදුරුවෝ ගාවට ගෙනියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වලු මේ බෑ කියන දේවල් මේ කෙල්ලෝ ළමිස්සෝ මම මේ නාකි වෙලා මට නගින්න හිතුණා මේ භාවනාව ඇහැටි. ඔය පුවක් ගස් වල හිටන් නගින්න ඉඳ තියෙනවා හිටන් ඉඳ වෙනකොට වයසක කට්ටිය ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕ මෙයා. සාවිනාස ප්‍රශ්න විශ්ව ඉදිරිපත් කළ අවසానයි. සාවිනාසගේ ප්‍රශ්නයක් වෙන්නේ. සක්මනේදී දකුණු පාදයේ ඔසවමි, දන හිස නවමි යන සතියෙන් ක්‍රියා කෙලිමි. දකුණු පාදයේ ඔසවමි, විලුඹ නවමි යනු සතිමත් වූ යෙමි. වම් පාය ඔසවමි, දන හිස, දන හිස නවමි යනුද සතිමත් වූ යෙමි. වම් පාය ඔසවමි, විලුඹ නවමි යනු සතිමත් වූ යෙමි. සමූහ භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ වේගවත් බව දැනෙමි. ගඟක් ගලා යන අයුරුයි. ඔය තේම වේග වෙනකොට සමහරු බය වෙනවා සමහරු සතුට වෙනවා. ඒතර භාවනාවේ අරමුණට ලඟ වෙන්න ලඟ වෙන්න මේ ඒකේ පුදුමාකාර වේග වැඩිවීමක් වෙනවා. මීමැසි පොදියක් ඈතින් බලනකොට මෙහෙම ওই පොදිය තියෙනවා. ලඟ වෙලා බලනකොට හැම මීමැස්සම නලියනවා. ඉතින් ඒක බලන්න බලන්න ලඟ වෙන්න ලඟ වෙන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඉතින් සමහරු ඒකට ක්ලාන්ත වෙනවා, බය වෙනවා. සමහර එක සතුටට ගන්න. මේ භාවනාදී ලෑස්ති වෙන්න ඕනේ ආරෝණට ලඟ වෙනකොට ලඟ වෙනකොට ආනපානට ලඟ වෙනකොට ලඟ වෙනකොට විශාල ප්‍රවාහයක් ප්‍රවේගයක් යනවා. ඒකට බුදුරජාණන්සේ සන්තතිය කියන නම දීලා තියෙනවා. ඉතින් ආනපාන එක එක දකින්නට වැඩිය මේ සන්තතිය දැකීම හරියට සක්මන් කරනකොට මේ වම දකුණ වශයෙන් නැතුව මේ gediy විචිම දකින්න වගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. අන්න ඒකට ලෑස්ති වෙලා යන්න ගොඩ ඉඳලා වගේ උපදේශයක් දෙන්න පුළුවන්. වේගය තව වැඩි වෙනවනම් තවත් හොඳයි කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්ස ඊයේ පැවැත් වූ ධර්මදේශනාව හා සම්බන්ධ ප්‍රශ්නයකි යම් කෙනෙක් රහත් වහන්සේ නමක් බවට පත්වන විට සසරේ සිදු කළ සියලු අකුසල් ස්කන්ධ පරිනිර්වාණයට පෙර අවසන් වේද එසේනම් ඒ ditta ධම්ම වේදනීය කර්මයක් මගින්ද අහෝසි කර්මය මගින්ද අඟුලිමාල තෙරණුවන් වහන්සේ ගිහි කල කරන ලද අකුසල් අහෝසි වූයේ ඒ කුමන ආකාරයටදයි කරුණාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට වහවහම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටුව විවෘත වේවා. නැත් ඒක තේරෙනවා නම් Taman එන දුක් වලට කෙන්තිරි ගන්න නැතු ඉන්න ඕනේ. කාටවත් චෝදනා කරන්න යන්න ඕනේ මේ එන්නේ ගෙවන්න. ඒ නිසා කාටවත් කියා බණ්ඩත් එපා අඬා අඬන්න යන්නත් එපා. ඒ Tamanට තේරෙනවා වැඩි වේගන එනවායි කියලා. ඒකට කිසිම දෙයකට එන දුකකට කරදරයකට ලෙඩකට කාටවත් කියන්නේ නැහැ. ඒ නිසා නිකම්ම නිකන් අහෝසි වෙලා යනවත් නෙවෙයි. නිකම්ම නිකන් දිට දම වෙනව නෙවෙයි. Taman දැනගන්නවා මේ වෙනදට වැඩි විදියට චෝදනා එන්න පටන් ගන්නවා. වෙනදට වැඩිය ලෙඩ රෝගේ එන්න පටන් ගන්නවා. කතා කරන්නේ කෙන්ද්‍රී ගන්නෑ. ඒකට තමයි තේරෙනවා ඒකට පුදුම ශක්තියක් එන්න පටන් අර ගන්නවා. කරගෙන ආපු වැඩේනේ. ඒක නිසා නිකම්ම නිකන් ගෙවෙනව නෙවෙයි. Taman වෙනදට වැඩිය රෝග කියා පාණ්ඩයක් නැහැ. චෝදනා කියා පාණ්ඩයක් නැහැ. එන දෙයට මොන දෙනවා? මුළු දෙනකොට කිසිම රෝගයක් රෝගයක් නෙවෙයි. කිසිම චෝදනාවක් චෝදනාවකුත් නෙවෙයි. ඒකට සැලුනොත් දැඟලුවොත් තමයි ලෙඩ රෝග වෙන්නේ. ඒ නිසා කිසිම ලෙඩකට නමක් දාන්න එපා. සංසාර රෝගේ. ජරා, ව්‍යාධි, මරණ. ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. උඩ මොන ස්පෙෂලිස්ට් මොන නම දැම්මත් ඌත් මැරෙනවා. එන්දි ගෑවිලාම යන. ඉතින් ඌට මොකද්ද තියෙන අයිතිවාසිකම අපිට මේ ලෙඩ දාන්න? අයිතියක් නැහැ. ඌත් එතරම්යි. ඉතින් ඒ නිසා ඔය ලෙඩ වලට නන් දාන්න විතරක් යන්න එපා. නන් දාන්නේ නෑ යෝ. නෑයොත් එක්ක හිටියොත් උන් අපිට වැඩිය අමාරු. ඉතින් ඇවිල්ලා එක එක ලෙඩ දානවා. ලෙඩ දාලා ගිලම්පසත් කෙනත් එනවා. ඉතින් මං අහනවා ගිලම්පස දෙන්න ඉස්සෙල්ලා මට ඉස්සෙල්ලා ගිල නැස් දීපන් ලෙඩ කරපම් මාව. නැතුව මොකටද ගිලම්පස? ඒ නිසා අවසාන භවයේ තේරෙනවා නම් ඕ යකඩයක් කන්න පුළුවන්. ඕන කෙනෙක් බැන්නට ගැහුවද තමයි තේන්නේ ඒක ඉවරනේ ඔතනින්ද. ඕක විසඳන්න යන්න එපා. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇහුවොත් තුප්පහයි ප්‍රශ්නය. වෙන්න තියෙන්නේ වෙනවා. උඹ ඉවසපම් පපුවේ වතු ටික ගා ගන්න පපුවේ. ඉවසපම් පපුව කියලා ඇදපම් වෛරෝ බරභාගේ. අඬ හැරෙත් පැවට කමන්නේ. චරුචුරු ගන්න එපා. චරුචුරු ගන්න එපා. එච්චරයි මං කියන්නේ. කැතයි. මේ බුදුආපරංගේ ගෝලිය අපි. බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවිකාවෝ. ඉපා චරුචුරු ගන්න. ඒ රජපැටියෙක් නේ අවුරුදු 45 කින් ගාක හිටියේ. කේන්ද්‍රිකාලේ මේ අහලවත් තියෙන බුදුහාමර කවදාකවත් කේන්ද්‍රිකාවයි කිය. අඟුලිමාලත් කවදාකවත් කේන්ද්‍රිකාවයි කියන්නේ අඟුලිමාල ළඟට යන අනික් අයට කේන්ද්‍රිකාවයි නේක වෙනම කතාවක්. අඟුලිමාල කේන්ද්‍රිකාවේ නෑ. ඒ නිසා අපි මේ ජීවිතේ මල් විහිපල් වෙලා තියෙන්නේ එක එකකට ආඩපාලි කියන්න ගිහිල්ලා. යදින්ද ගිහිල්ලා. ඉල්ලීම කරන්න කියලා කැතයි. පා ඉල්ලන්න දෙන දේ කාලෙමු. එතකොට ඒක අවොසිට් වෙනවා. ditthadhamma වේදිනියකුත් වෙනවා. මොනම දෙයක්වත් ඉතිහාසයට යන්නේ නැහැ. කිසිම තැනක ගිය පාරක ලකුණක් නැහැ. නිකන් හුලඟක් ගියා වගේ යන එකයි තියෙන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. පරයන්කයට වාඩි වී සීලේ සීපත් කර තෙරුවන් নমස්කාර කර තෙරුවන්ගෙන් සමාවයද සිට කාය ජීවිතයේ තෙරුවන්ට පූජා කර මම දැන් මෙතන යන සිතින් කයට සිත ගතිමි. ක්ෂණයකින් කයෙන් පිටවන සිත මුහුණ ඉදිරිපස අවකාශයේ රැඳේ. පසුව හුස්මට සිත එයි. ආස්වාසයත් ප්‍රාස්වාසයත් මින්කොට හඳුනාගෙන හුස්ම වදින වරහන් ඇතුළේ ස්පර්ශ වෙන තැනම සිට තබා සිටින විට ප්‍රස්වාසයේ ස්පර්ශය නොදෙනියයි ඊළඟට සිත යොමු වන්නේ ආස්වාසයත් ප්‍රස්වාසයත් වෙන්වන හිස් තැනටය සුළු වේලාවකින් ප්‍රස්වාසයේ පමණක් දැනෙමින් තිබියදීම ආස්වාසය ප්‍රස්වාසය දෙකම නොපෙනී ගොස් හිස් තැන මතුවේ එහි සිටියේදී වරහන් ඇතුළේ සුළු වේලාවක් කය පිළිබඳ කිසිදු හැඟීමක් නැති වත් සිතේ ඒකාග්‍රතාවයේ බලවත් මෙන්ම කයේ ඇති රෝගී තත්ත්වයක් වැනි චලනයකට සිත යොමු වන්නේ සිතේ ඒකාග්‍රතාවයට වඩා කයේ චලනය බලවත් වීම හෝ ඒ චලනයට සිත අකමැති බැවින් යයින් හැඟේ. කෙසේ වෙතත් එම චලනයට ඉඩදී බලා සිටීමට පුරුදු වෙමින් සිටිමි. වරහන් ඇතුළේ මුලදී මේ தත්ත්වය රුස්සන්නේම නැතිව තිබිනේ. එක විට නතරවන චංචල බවින් නැවත සිත යොමු වන්නේ හිස් බවටය. වරහන් ඇතුලේ අරමුණටය. නමුත් සුළු වශයෙන් ආස්වාස ප්‍රස්වාසයේ ඇති බව දැනී නැතිව ගොස් හිස් බව හමු වේ. ටික වේලාවක් ඒ தත්ත්වය තුල සිටිය හැකිය. ඒ අතර ශබ්ද සිතුවිලි ආදී දැනුණත් ඒ පිළිබඳ අවධානය නොරැඳේ. සිත ඒකාග්‍රයි. නැවත කයේ චලනය දැනීම සිදුවේ. නැවත සිත අරමුණට යොමු වීම සිදුවේ. එම හිස් බව පැහැදිලි බවක් නැතත් කිසිදු බාධාවක්ද නැත. විතින් විත මෙසේ පවතී. මුලදී මේ පිළිබඳව සිත් ඇවුලක් පැවතියද මේ වන විට හැඟීමකින් තොරව ඒ ක්‍රියාවලිය බලා සිටීමට සිත සකස් වී ඇත. සක්මන් භාවනාව. සක්මන ඇරඹු වෙමි. ඉරියව්ව බලමින් වාඩි වී හෝ නිදියමින් හෝ ඇවිදිමින් හෝ නොව සිටගෙන සිටින බව දැන සිතහා පතුල් වලට යොමු සිත පාපතුල් වලට යොමු කරමි. වම දකුණ ලෙසින් පාදපතුල් බිම වඳිනවවත් සමගම සිහිපත් කරමි. පාදයේ ස්පර්ශයන් සමග හමුවන උණුසුම් සිසිල් තද සියුම් ආදී පොළවේ ලක්ෂණ හෘද ස්පන්දනයේ පාද ස්පර්ශයෙන් හඳුනාගතිමි. මෙම ධාතු ලක්ෂණ වැටෙහි සක්මනේදී දකුණු පාදයට කයේ බර තදින් දැනේ. වම් පාදයට එවැනි බරක් නොදැනේ. පාදපතුල් පොළවට ස්පර්ශ වීමේදී මුල මැද අග වශයෙන් වටහා ගතිමි. ඒ අතර දකුණු පාදයේ ශරීරයෙන් පිටපැත්තට බරව පොළව ස්පර්ශ කෙරෙන බවද වැටහි. පාද ඉදිරියට යෑමේදී සුළඟ කපාගෙන යන බවක් සේ දකිමි. සක්මන සක්මන් මළුවේ ටික වේලාවක් වරහන් ඇතුලේ ගමන් වාර 10ක් පමණ සක්මන් කිරීමේදී කය සැහැල්ලු බවක් පාද පොළවට ස්පර්ශ වීම ඉතා ලිහිල්වත් දැනෙන අතර ඉබේ ගමන් කරන්නා වැනි තත්ත්වයකටපත් වේ. අරමුණේ රැඳී සිටීමට පහසුය. සිතුවිලි හා ඇසට යොමු වන දේ පිළිබඳ අගයක් නැත. සක්මන අවසන් කරන්නේ සැහැල්ලු සිතින්. මේ මාගේ භාවනා අත්දැකීමය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්සක්කෝ පරියන්කේදී මුලදී ආනාපානිය අතරමැද හිස් තැන පේනවා. පහු වෙනකොට හිත තන තුල ආනපානෙ පේන. ඔච්චරයි භාවනාදී සිද්ධ වෙන්නේ. ඒ නිසා පුරුදු වෙච්ච එකනට පටන් ගන්නකොට ආනපානෙ හැම තැනම හිස් තැනක් තියෙනවා. ආස්වාද ප්‍රසන්න දෙක අතරේ. පහු වෙනකොට හිස් තැන තුල එහෙ මේ ආනපාන තියෙනවා පේන. මේ චෝයි පරිවර්තනය දෙකටම සාධාරණව ඉදිරියට යනවා. ඒ වගේම කොයි අරමුණක් බාර ගන්න එක්කනට කවදාකවත් හිත අරමුණෙ පිට යන්නේ නැහැ. එන හැමදේම බාර ගන්නවා. නැති කෙනාට තමයි හිත පිට යෑමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අනිත්‍යයට හිත දීලා භාවනා කරන්න ඒක කවදා බහන කැඩෙන්නෙත් නැහැ. හිත පිට යන්නෙත් නැහැ. එන හැම එකක්ම අරමුණු වෙනවා. එන හැම අරමුණේම සතිය පිහිටනවා. ඒ නිසා මේ විදිහට නිවැරදි වාර්තාකරණය පුරුදු වුණොත් තමයි පෙනී ජීවිතේ එහෙම ප්‍රශ්න ඇති එකක් ඇත්තේ නැහැ. මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒවදියා බලන ආකාරයෙන් ලියන ආකාරයෙන් තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පිම්බීම හැකිලිම දෙස නිරීක්ෂණය කරමින් සිටියෙමි. එහි පිම්බීම හා හැකිලිම අතර යම් හිස් බවක් ඇතිසේ දැක්කෙමි. එමෙන්ම මාගේ උඩුකයෙහි විදුලියක් වැනි වේගවත් ඉදිරියට හා පසුපසට කය පැද්දෙන ස්වභාවයක් දැනුනේය. ඒ ඊතා කෙටි විනාඩියක්වත් නැති තරමින් පැවත නැතිව ගියේය. නැවත පිම්බීම හා ඇකිලීම කෙරේ අවධානය යොමු කෙලිමි. හිසේ කැක්කුමක් හා ක්ලාන්ත ගතියක් විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වහන්සේටත් ක්ලාන්ත ගතිය වේවා. එසේ බරගතිය සහ ක්ලාන්තගතිය එසේම වේවා. ඉතින් මේක හරි ඉස්සලා කරන කිප එකක් කරන් තියෙන ඉස්සලා පිම්බීම හැකිලිමද හිතනක් පේනවා. පහුවෙනකොට හිතනක් මත කොහෙදෝ පිම්බීමක් හැකිලිමක් පේනවා. අන්නේ මේ විපර්යාසයට කලබල වෙන්න එපා. හැම වෙලාවෙදීම බඩෝ දෙකම කොයි වෙලාවෙත් තියෙනවා. ඉස්සලා පිම්බීම හැකිලිම ලොකුයි හිතන පොඩි. අන්තිමට හිතන ලොකුයි පිම්බීම හැකිලිම පොඩි. ඒ මිසක් ආ දෙක හැම වෙලාවෙම තියෙනවා. ওই දෙකේ එකකටවත් අප්‍රිය කරන්න එපා අප්‍රිය කරන්න එපා සමහිතින් ඉදිරියට යන්න. ඒකවල තව තවත් ඉසේකක්ම ඇති වෙයි. ඉසේකක්ම වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි අති පූජනීය ස්වාමින් වහන්සේ. පළමු දින පරයන්ක භාවනාවට වාඩි වූ මා දැඩි වීර්යෙන් යුතුව දැඩි බලාපොරොත්තු ඇතිව මම කිසියම් මට කිසියම් දෙයක් වෙයි යයි සිතමින් ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. මේ මා හට දැඩි ඉසර දෙයක් විය. නමුත් ඔබ වහන්සේ පෙන්වා දුන්න ආකාරයට වෙන දේ දෙස බලා සිටීම මා මා ගැටි දැයි හිතට වැදුනි. යමක් අල්ලා ගැනීමෙන් තොරව බලාපොරොත්තු රහිත වෙන දේ දෙස බලා සිටීම මාහට ඉතා යෝග්‍ය විය. ආනාපාන සති භාවනාව හුස්ම ඇතුල් වීම සීතල ලෙසත් පිටවීම උණුසුම් ලෙසත් විනාඩි 10කට පසු හුස්ම ඉතා සියුම් විය. විටෙන් විට දණහිස් වේදනාව විට මදක් ඒ දෙස බලා නැවත හුස්ම දෙසට යොමු කළ හැකි විය. විතක මගේ මුහුණ හා කට පෙදෙසට කුමියන් මගේ මුහුණ හා කට පෙදෙසට ක්‍රමයෙන් ගැළවෙන බවක් යාන්තමින් දැනුනි. වෙස් මුහුණක් ගැටෙන අයුරිනි. මගේ මුහුණ ප්‍රදේශයේ වැක්කෙරෙන අයුරු දැනුනි. බයක් නොදෙනින ඔබ වහන්සේ කී පරිදි මා වෙන දේ දෙසා බලා සිටීමි. අල්ලා ගැනීමෙන් තොරව අතහැරීම තුලින් සියලුම දේවල් මා වෙත ළඟා වෙනවා නේද කියා මට සිතුනි. සිත පිට ගියාට පශ්චාත් නොවීමට පුළුවන්කම ඇති කර ගන්නා ලෙස ඔබ වහන්සේ මාහට මතක් මාහට දුන් උපදේශයේ අස්වැසිල්ලක් විය. සක්මන වම දකුණ ලෙස මා සක්මනෙහි යෙදුණෙමි. හිත පිට ගියද ඒ ගැන තරහ නොවි නැවත නැවත මූල කර්මස්ථානයේ දෙස මා හැම හැකි හැම විටම හැම විටම මූල කර්මස්ථානයේ සිටීමට හැකි විය. ඒ පිළිබඳ ඒ පිළිබඳ සියුම් සතුටක් දැනේ. විනාඩි 10කට පසු දැඩි නිදිමත ගතියක් මාහට මද අපහසුතාවයක් ඇති කරයි. නමුත් මා ඒ ගැන පශ්චාත්තාප නොවි සිටීමට ඉතාගෙන ඇත. ලනුපැදුරට වඩා සියුම් වැලි පොළවේ සතිමා සක්මන කිරීමට කැමැතිය. මාගේ වම් පාදයේ මා සිතුවාට වඩා දුබල බවකින් යුතුය. සෑම විටම දකුණු කකුල පෙරමුණගෙන ගමන් කරන බව මට සතිමත් තුලින් සතිමත් වීම තුලින් දැනගතිමි. ආඝාත පටිවිණයේ දේශනාව මාහට දැඩි ලෙස කාවැදුණු දේශනාවකි. ඒ මටම කළ දේශනයක් ලෙස හැඟුණි. ඒ අයුරින් මගේ ජීවිතය ගෙන යාමට ඉටා ගතිමි. ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍යයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔබ එන දෙයකට පුරුදු වෙලා එන දෙයකට සූදානම් වෙලා භාවනා කරන්න කියන දේ පිළිගත්තා නම් ඒක විශාල පෙර කරපු පිනක ආනිසංස වාරයක්. ඒ වගේම හිත පිට ගියාට පශ්චාත්තාප වෙන්න එපා කියනක පිළිගත්තා නම් ඒක මේ අද මේ බණ මඩුවේ වෙච්ච එකක් නෙවෙයි පෙර ඉඳලාගෙන ආපු පිනක්. ඒක ඇහෙනකොට ඒක පිළිගන්නවා කියන්නේ දින්න තෑග බාර ගන්න ලෑසි. එහෙම නැත්නම් තෑග්ග දුන්නට බාර ගන්න නැත්නම් ඒ තෑග්ගෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඒ දේවල් මුදුන්පත් වෙන්නේ කියලා පැමිණෙන්නේ ඒක ඇහෙන වෙලාවට. ඉතින් ඒකකොට ඉබේම ඒකෙන් ආනිසංස වාරයක් ලැබෙනවා. ඒකකොට නිවන එච්චර දුර නැහැ. ওই ওই කාරණා දෙක විතරක් තියෙනවනම් නිවන කනගාන. පැමිණෙන ඕන දෙයක් බාර ගන්න එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඊට පිටේ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒ කොහෙද ඊට පස්සේ දුකක් එන්නේ ඉඩක්. ඉන්නව තැනක් නැහැ. ඊට පස්සේ පරීක්ෂා කරලා බලන්න එන දේ බාර ගන්න කැමති නම් ඕනේ ඔක්කොම ලැබෙනවා. ආයෙත් පස්සේ ආතතියක් එනකොට බලන්න ඔය දෙක පැටලිලා. පැටලුනොත් ආතතිය එනවා. ඒ නිසා දිගට මේ ලැබිච්ච සාන්තිය සහනය දිගට පවත්වන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. මා මිහි පැමිණි දෙවන අවස්ථාවයි දැනට වසරකට ආසන්න කාලයක සිට පිම්වීම හැකිලිම කමඨහන ලෙස කරගෙන බොහෝ අවස්ථාවලදී නිවසේදීද භාවනා කරමි. සක්මනද කරමි. දැනට මාස 7ක පමණ කාලයක සිට පිම්බීම හැකිලිම කම්පන චංචල වලට විපරිණාමයේ විපරිණාමයේ වූ අයුරු දුතිමි. මෙම කම්පන සිරුරේ අත්පා වලින් මෙන්ම ශරීරය තුලින්ද හටගනී. ශරීරය තුලින් නොනවතින ප්‍රවාහයක්සේ දැනෙන කම්පන භාවනා නොකරන අවස්ථාවලදීද දැනේ. නිවසේදී මෙම කම්පන දෙස සතිමත් බවින් සතිමත් වෙමින් ගත කළ අතර මිහි පැමිණි මුල් දින සිටම මේවා සියුම් වෙමින් පවතී. පරයන්කයට හිඳ ගන්නා විටම සිරුර තුලින් සහ බොහෝ විට පිටතින් වාගේ පැන නගින්නා වූ මෙම කම්පන ප්‍රවාහය සුළු මොහොතකින් සියුම් වී හිස් ශ්‍රණයකින් හිස් වූ බවක් දැනේ. ඒ දෙකට සතිය පිහිටුවා සිටින විට සිතුවිලි හා ඊට සම්බන්ධ රූපද පෙනේ. පසුව ඒ වෙනුවට වලාකුළු වැනි වූ එකම තැන භ්‍රමණීය වූ සුදු පැහැති ආලෝක ලපද ඒවා ගෙවි ගිය විට අත්පාවල වේදනාද දැනුනි. විශේෂයෙන් යටිපතුල් වල දැවිලි ගති ඇතිවේ. ඉහත කී සිටිවිලි හා ආලෝක මුල් දිනේදී පවණක් දැනුම අතර ඊයේ සිට ඒවා අවම වී ඇත. දැනට පරියන්කේදී මුලින්ම දැනෙන්නා වූ කම්පන ප්‍රවාහය ගෙවි ගොස් ඒ වෙනුවට හිස් තැනක් දකින් අතර ඒ අවස්ථාව සිහිනයක් තුල ඉන්න ආසේ දැනි. බාහිර ශබ්දද නොඇසී. ඉඳහිත සියුම් වේදනා දැනි. සිහිය තුලින් අවදි වූ විට භාවනා පරිසරය හා එක්වන බවක් දැනි. එවිට අත්පාවලතාද බිඳුණු තද වේදනා දැනෙන්නට පටන් ගනී. ඊයට වඩා අද දිනේ මේ වේදනා අධික වී ඇත. ඒ වාද අඩු වී යනතුරු ඒ දෙස අවධානය යොමු කරමි. අද දිනේ මා ලබා ඇති භාවනා අධ්‍යක්ීම් අනුව එහි ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂත් වේවා. භාවනා කරන කියන වචනේ අයින් කළව රචනෙ ලියන්නේ ඒකට ඉවරයි. භාවනා කරනවා කිව්වොත් එක එක කෝලම් වෙනවා. ඒ කම්පන චංචල දිහා බලන, වේදනා දිහා බලන, එනේ එනේ එක දිහා බලන. ඒකට කොයි ඉරියව්වෙත් පැය 24ම අවදි ඉන්න තාක්කල් යන්න පුළුවන්. ඒ නිසා භාවනා කියන වචනේ පාවිච්චි නොකරන තහනම් වචනේ කරගෙන වචනේ ලියන්නේ ඒකට Tamanටම ධෛර්යයක් ඇති වෙයි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්න. අපරාධ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී මම දැන් මෙතන හිලියයි මෙනෙහි කොට ඉරියව්වට සිත යෙදවීමි. මොහොතකින් ආස්වාස ප්‍රස්වාසයේ රළුවට දැනෙන්නට විය. නාසිකාග්‍රේ සිත තබා ප්‍රස්වාසයේ සහ ආස්වාසයේ දිගු බවක්, කෙටි බවක් සියුම් වී යන ආකාරයත් අත්විඳෙමි. ඉන් ඉදිරියට සිත නිෂ්ක්‍රීය වූ ආසේ දැනේ. හිස කඩා වැටි ටික වේලාවකින් නැවතේ බව දැනේ. නිින්ද ගිය බවක් කිව නොහැක. නිින්දත් නොනිින්දත් අතර සිතුවිලි වලින් තොර අවස්ථාවක් බව පැහැදිලි කර හැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සෑම පරියන්කයකම මම මේ අවස්ථාව අත්විඳිමි. මගේ භාවනාවේ ඇති දෝෂයක් වේ නම් නිදස් කර ඉදිරියට මා කළ යුත්තේ කුමක්දයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී යටිපතුලට සිත යොදවා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළෙමි. වැලි මළුවේදී වැලි කැට විලුඹ සිට ඇඟිලි දක්වා සියුම් ලෙස ශබ්ද නගමින් විසිරෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. පියවර කීපයක් ගමන් කරන විට සිත පිට ගිය බව දැනිනි. නැවතත් දෙපා මාරුවෙන් මාරුවට තබමින් වම දකුණ ලෙස නිරීක්ෂණය කෙළෙමි. වම් පාදයේ අධික වේදනාවක් පැමිණ එය වැඩි වෙන්නට විය. වේදනාවක් වේදනාවක් ලෙස සිතමින් සක්මන එලෙසම කරගෙන ගියමි. වේදනාව අඩු වී ගියේ. සක්මන පය තුලම කරමි යන අදිස්ථාණයෙන් ඒ කරගෙන ගියමි. අවසාන මිනිත්තු කිහිපය වෙන විට වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී ගියේය. ගරු ස්වාමින් වහන්සේ සක්මණේදී පරියංකේදීවත් ගැඹුරින් විමසා බැලීමට සිත මැලි බවක් දක්වයි. හිස් සෑල්ලුවෙන් ඒ දෙස බලා සිටීමට සිටී. මේ වරදක්ද? එසේ නොකළ යුතුයද? කළ යුත්තේ කුමක්දයි? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවායි පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්කේදී අර වගේ නිදිමතක් වගේ එනවනම් ඒකේ මුල කොතනද මැද කොතනද අග කොතනද කියන එක හුස්ම මුලැමැදාක බලන්න වගේ මම දකුණේ මුලැමැදාක බලන්න වගේ බලන්න යන්න ජීවිතේ නොදැක්ක පැත්තකට ඇතරෙනවා. ඒ වගේ කම්මැලි වෙලා එපා වෙලා හිතන්නේ නැතුව ඉන්න වෙලාවක් එනවා. ඊට පස්සේ සම්පූර්ණ මේක ගෙවම් කරලා හැමදේම කඩ කඩ කඩ කඩ බලන වෙලාවක් එනවා. ඒ දෙකේ එකරක ප්‍රිය කරන්න එපා. ඒව හේම කරගෙන අරින්න වාර්තා කරගෙන කරගෙන යනකොට Tamandම තේරෙයි මේ හැම එකක්ම නිකන් චිත්‍රපටයක එක ජවනිකාවක් විතරයි. එකක්වත් හොඳක් නැහැ එකක්වත් නරකක් නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා සිද්ධියක මුලැමැදාක බැලීම තමයි විපස්සනා කරන්නේ. ඒ නිසා නිදිමත එනවනම් ලෑස්තිලා ගිහිල්ලා මුලැමැදා ගහලා. කම්මැලි වෙච්ච වෙලාවේදී හොයන්න යන්නත් එපා විස්තර. උනන්දු වෙච්ච වෙලාවේදී පුළුවන් තරම් විස්තර ගන්න. අන්න එතකොට අපිට අවස්ථාවාදීව වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි විනාඩි 20ක් විතර වැඩිපුර ගෙවන්න යන ප්‍රශ්න කියුවට දැහෙන මහන්තිනේ. ඉතින් අනිත් දවසේ උණුතුර ටිකක් දොඩල් එලි ටිකක් එහෙම ලං කරලා දෙන්න මොකද අන්තිම වෙනකොට නිය හැප්පි හැප්පි ගියේ ප්‍රශ්න ටික. මට තේරෙනවා මට තේරෙනවා. මම මට මට පොඩි පොඩි දේ පවා පට ගන්නකොට තේරෙනවා කම්මැලි වෙගෙන එනකොට කියවන්න බැරුව වගේ. ලව් ලෙටර්ස් උනත් එපා වෙනවා ටික කාලයක් ගියාට පස්සේ එපා. ඉතින් ඒ නිසා අපි මින් එහාට තව ප්‍රශ්න තියෙනවද කියලා අහන්නේ නැහැ. මොකද විනාඩි 20ක් වැඩිපුරත් කරගත කරලා තියෙනවා. අපිට විනාඩි 40ක් තියෙනවා. පරියන්ක භාවනාව සක්මන් භාවනාවට ඊට පස්සේ අපි නැවතෙනවා පරියන්ක භාවනාවට. මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්චි ශිරු දිනාටම තෙරුවන් සරණයි.